තත්‍රාහං වජ්ජීනං ඉමේ සත්ත අපරිහානී ධම්මේ දේසේසින් යාව කීවං ච බ්‍රාහ්මන ඉමේ සත්ත අපරිහානියා ධම්මා වජ්ජීසු තසන්ති ඉමේසු ච සත්තසු අපරිහානීසු ධම්මේසු වජ්ජී සද්දෘසිසන්ති උද්ධියා ච බ්‍රාහ්මන වජ්ජීනං පාටිකංකානෝ පරිහානීති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ තුන් ලෝකයට බිහි වෙන්නේ තුන් ලෝකය අවබෝධ කරගෙන තුන් ලෝකයේ තියෙන සත්‍ය తත්වයන් මේ භෞතික తත්වයන් විතරක් නෙවෙයි මේ ලෝකේ තියෙන මේ අපිට පේන රූපවල වෙනස් වීම ගින්දර දාපුවම බතක් දෙනවා වගේ දේවල් අපි දන්නවනේ ඒ වගේ භෞතික දේවල් විතරක් නෙවෙයි පින්වත්නි වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන රූප වලට අදාළ නැති අනිත් හැම හැම දෙයකම සත්‍ය తත්වය මොකක්ද කියලා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්ත මහා උත්තමයන්න් වහන්සේ නමක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. දඹදිව තලයේ ඉහළ තැනකටම බොහෝම ප්‍රබල රජ කෙනෙක් බවට පත් වුණා මගධ රජුරු අජාසත් රජුරු මේ අජාසත් රජුරවන්ට ඒ හැම රාජ්‍යයක්ම අල්ලගන්න පුළුවන්කම තිබුණාට එක රාජ්‍යයක් විතරක් අල්ලගන්න බැරි වුණා. අපි ඒක දන්නවා. ඒ තමයි ලිච්ඡවි රාජ්‍යය. ලිච්ඡවි රාජ්‍යය අල්ලගන්න බැරි වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණ ආසන්න කාලයේදී සම්මා සම්බුදුරජාන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරනකොට අජාසත් රජුරෝ මේ මගද අමාත්‍ය වස්සකාර කියන බ්‍රාහමණයා මේ විදිහට තමයි පරිණිරවාණ සූත්‍රය ආරම්භ වෙන්නේ. හරි පරිණිරවාණ සූත්‍රයෙන් අපිට දැනගන්න තියෙන කරුණු එහි තියෙන ධර්මය මහා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ මේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ද මගද අමාත්‍ය රසකාර බ්‍රාහ්මණයා එන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඇයි මේ වජ්ජී රජ්ජීන්ගේ මේ රාජ්‍ය අල්ලගන්න බැරි කියලා දැනගන්න බුදුරජාණන්සේගේ උපදේශයක් ගන්න. ඇවිල්ලා අහනවා. ආපුවාම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා අහනවා මම අහවල් තැනදී අපරිජානීය ධර්ම හතක් වජ්ජීන්ට දේශනා කරා. ආන්ගේ වජ්ජීන් ඒ අපරිහානීය ධර්ම දරනවද? හරිද? ඉමේ සත්තාපරිහානියා ධම්මා වජ්ජීසු තසන්ති. මේ ධර්මය දරනවද කියලා අහනවා. එතකොට මේ ධර්මය පිළිපදිනවද කියලා අහනවා. එතකොට ආනන්ද හාමුදුරුව සඳහන් කරනවා මේ සත්තාපරිහානීය ධර්මයන් මේ වජ්ජීන් විසින්, විච්ඡවීන් විසින් ආරක්ෂා කරනවා කියලා. එතකොට බුදුරජාන් වහන්සේ තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ සත්‍තපරිහානීය ධර්මයන් ඒ ඇත්තෝ ආරක්ෂා කරනවා නම් අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙයි පිරිහීමක් කවදාකවත් සිදු වෙන්නේ නැහැ. හරි. එතකොට අපරිහානීය ධර්ම නැත්තම් පිරිහීමමයි. මේ කාගේ උපදේශක්ද? බුදුරජාණන් වහන්සේගේ උපදේශය. එහෙනම් සිංහලයේ විදිහට බෞද්ධ විදිහට පිරිහෙන්නේ නැතුව ඉන්න නම් කාගේ උපදේශද ගන්න ඕනේ? බුදුරජාන් වහන්සේගේ උපදේශය ගන්න ඕනේ. දැන් ඉතින් බලමු. නේද? හ්ම් පිරිහෙනවා පිරිහෙනවා කියලා කෑ ගහලා අනිත් අයව යටකරනද අනිත් අයව අනිත් නැගී එන කට්ටියව පහත්කරනද නොයෙකුත් වෙන උපක්‍රමයක් වල හරියන්නේ නැහැ. මගධ රජයේ හිටිය නේද මේ මහා බලසම්පන්න අජාසත් රජුරවන්ටවත් මේ ඍත්වි රාජ්‍ය බිඳවන්න බැරි වුණේ මේ ඍත්වි රාජ්‍ය අල්ලන්න බැරි වුණේ ඒ කට්ටියට බුදුරජාන් වහන්සේ දේශනා කරපු අපරිහානීය ධර්ම ඒ කට්ටිය පිළිපැද්ද හින්දායි. අභිවෘද්ධියක් ඇති වෙනවා. එහෙනම් දැන් අපි පටන් ගන්න ඕනේ මොකද්ද? දැන් හරි බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට අපි ඒක රාශී වෙලා කටයුතු කරවුවොත් අපිට අපේ තම අපේ ජාතිය හරි ආගම හරි අපේ නිවස හරි අන්ඩායමකට නේද යම් කිසි පිරිසකට ඕනම තැනකට බලන්න මේක නිකම්ම අපි පිළිගන්නේ නැතුව විස්තර විභාග වශයෙන්ම දැනගන්න බලමු. හරිද විස්තර විභාග වශයෙන් කියලා කියන්නේ කොහොමද වෙන්නේ කියලා හේතුත් එක්ක. එතකොට ඒක බලා ගන්න ඕනේ. එතකොට දැන් ඉතින් කරන් දැනන්නේ අපි නේද? රටේ එකතු වෙන කට්ටිය, ගමේ එකතු වෙන කට්ටිය නේද? එතකොට අපේ මරණාධාර සමිතිය එකතු වෙන කට්ටිය විතර නෙවෙයි, ගෙදර නේද? ගෙදර ගෑම මේසෙදී එකතු වෙන කට්ටිය නේද? මේ කට්ටියගේ ලක්ෂණ බලමු. බලලා එතකොට අපිට බලාගත්ත හැකි අපි කණ්ඩායමක් වශයෙන් දියුණු වෙමින් ඉන්නවද කියලා. කණ්ඩායමක් හැදෙන්න අවම සමාජිකත්වයේ කීයද දෙන්නයි. තනියම කණ්ඩායමක් හදන්න බෑ. නේද? එහෙනම් දෙන්නෙකුට පුළුවන් දිනු වෙන්න කටයුතු කරන්න. නිවසේත් ඉතින් නේද දෙන්නෙක් ඉන්නවා නම් ඒක පවුලක් වෙනවා. මේකෙන්ද අපි බලමු බුදුරජාන් වහන්සේ මොනවද දේශනා කරේ කියලා. පළවෙනි එක තමයි එක්වන්ව රැස් වෙලා ඒ රැස්වීම බහුල කොට තියනවාද කියලා බුදුරජාන් වහන්සේ අහනවා. හරිද? එකවන්ව රැස් වෙන්න ඕන විතර නෙවෙයි බහුලව බහුලව රැස් වෙන්න ඕනේ. හරිද? එහෙම ලක්ෂණ තියෙනවද? කියලා බලන්න. ඇයි මේ කියලා හිතන්න පොඩ්ඩක්. දැන් දෙන්නේ එකතු වෙලා මොනවා හරි වැඩක් කරනවා නම් තුන් දෙනෙක් එකතු වෙලා මොනවා හරි වැඩක් කරනවා නම් 10 දෙනෙක් 15 දෙනාක් එකතු වෙලා මොනවා හරි වැඩක් කරනවා නම් ඒ ඔක්කොම එකම අරමුණකට යන්න ඕනද නැද්ද? ඔක්කොම එක අරමුණකට යන්න ඕනේ. එතකොට ඒ ඔක්කොම එක අරමුණකට යන්න නම් පින්නත් නේ එතන කතිකාවතක් තියෙන්න ඕනේ. පනවාගත දෙයක් තියෙන්න. කතිකාවතක් කියන්නේ අපි එකතු වෙලා අපි මෙන්න මේ වැඩේ කරමු කියලා කට්ටිය එකලා වෙනවා. දැන් ලංකාවක් කියලා කිව්වම ලංකා ජාතියක් කියලා කිව්වම නේද මේ බොහෝ ජාතීන් එකතු වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ට කතිකාවතක් තියෙනවා. ඒකට කියනවා ව්‍යවස්ථාව කියලා. එතකොට මේ ව්‍යවස්ථානුකූලව කටයුතු කරනවද කියලා බලාගන්න තමයි මේ ඒක රාශි වෙන්නේ නිබඳව ඒක රාශි වෙන්න ඕනේ ඒක රාශි වීම බහුල කොටයි නැත්නම් අපිට මේ කතිකාව අමතක කරලා යනවා නේද ඒවා ඔක්කොම අමතක කරලා යනවා ඒක රාශි වෙන්නේ නැත්නම් නේද අමතක වෙලා යනවා එහෙනම් ඒක රාශි වෙන්නේ නැත්නම් ඒ කණ්ඩායමට එක ගමනක් යන්න බෑ ඉස්සර මතකයි නේද නිවසක හැමෝම එකතු වෙලා හැන්දාවට කෑම කෑවා කෑම කන ගමන් මොකද කරේ තාත්තයි අම්මයි දරුවෝ ටිකයි එකතු වෙලා CIRT ඔක්කොම එකතු වෙලා එක මේසෙ මෙහෙම වටේට ඉඳගෙන එක මේසෙ යොන්නේ කුස්සිය දැන් තැන් වල බංගු තියාගෙන හරි ඉඳගෙන නේද? එක එක්කෙනා එක එක්කෙනා දැන් තැන් වෙන එකවර ආයෙන්න කියලා ඔක්කොම කැම ටික බෙදලා එකවර කන ගමන් මොකද කරේ කතා කරා හෙට මොනවද කරන්නේ අනිද්දා මොනවද කරන්නේ ඔය කට්ටිය දැන් තොරතුරු කොහොමද කියලා. නේද? දැන් කොහොමද දන්නේ? නේද? දැන් පවුලේ අය ඒක රාශී වෙනවා බොහොම අඩුයි. නේද? එනේන අය ආවා කාමර වලට ගියා. දොරවල් වහගත්තා ඒ අයගේ ලෝකේ හිටියා. හරිද? කණ්ඩ කතා කරොත් එනවා හරි මම පස්සේ කන්නම්. නේද? එතකොට ඒක රාශි වෙන්නේ ඒ ඒ අයගේ විස්තර කතා කරන්නේ නැහැ. බහුලව බහුලව සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න ඕනේ. බහුලව සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න ඕනේ. ඇයි ඒ ඒ ඒ අයට තියෙන ආවේනික ප්‍රතිපත්ති ඉස්සරහට අරයන්ට නම් ඒවා ඒවා නැවත නැවත මතක් කරගන්න ඕනේ වැරදීම් තියෙනවා නම් හදා ගන්න ඕනේ නැත්තම් ඒක ඒක විසිරිලා විහිදිලා යනවා ඒක කණ්ඩායමක් කියලා කියන්න පින්නන්නේ ඒක අරමුණකට යන පිරිසක් වෙන්න ඕනේ ඒක කණ්ඩායමක නැත්තම් තේරුම නැහැ නේ කණ්ඩායමකට අරමුණක් තියෙන්න බෑ ඒ අරමුණට යන්න නම් ඒ අරමුණ නැවත නැවත මතක් කරගන්න ඕනේ ඒ සඳහා නේද වැඩියෙන් කැප වෙලා කටයුතු කරන කට්ටිය කැපවීම තේරුම් ගන්නත් අඩුවෙන් අයගේ අයව නැවත නැවත පුනරුත්ථාපනය කරගන්නත් අවශ්‍ය ගන්නට ඒ හැම දෙයකින්ම පැහැදිලි නේද? ඒක රාශිය වුණ නැත්නම් කණ්ඩායමක් කියන එක නෑ. කණ්ඩායමක් කියන එක නෑ. අද නිවෙස් වල වෙලා තියෙන එකයි මේ අය එකතු වෙලා කතා කරගෙන ඉන්නවා ඉතින්. ඉන්නවා උදේ හැන්දෑවට එහාට මෙහාට යනවා දකින්න එච්චරයි. තාත්තා එහා පැත්තේ යනවා දකින්න දුව මෙහා පැත්තේ යනවා දකින්න නේද? යමින් යමින් නිකන් යන්තම් නේද? hinaවක් පහල කරගෙන යනවා එච්චරයි. ඒකින්ද අපි ඇත්තටම නිවසක් වුණාම අපේ පවුලක් වුණාම ගෙදරක ප්‍රශ්න තියෙනවා තමයි යොන තැනක. නමුත් පුරුද්දක් වශයෙන් අඩුම තරමින් දවසකට එක සැරයක් බැයි නම් සතියකට එක සැරයක්වත් වෙලාවක් දාගන්න ඕනේ. එකතු වෙලා අඩුපාඩු කතා කරගන්න. හ්ම්. දැන් කොහොමද? ඒ වගේම මේ පවුලකට උනත් දැක්මක් තියෙන්න ඕනේ. අපි මෙන්න මේ විදිහටයි කටයුතු කරන්න කියලා නේද? ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. පවුලටත් තියෙනවා විදේශ ප්‍රතිපත්තියක්. මොකද්ද? අල්ලපු ගෙදරත් එක්ක ජීවත් වෙන විදිහ. නේද? ඒවා තියෙන්න ඕනේ ප්‍රතිපත්තිය. අපි අහවල් අයත් එක්ක මේ විදිහටයි ඉන්නේ. මේ විදිහටයි අපි ඒ කට්ටිය ආශ්‍රය කරන්නේ. ඒ අයට අපි මේ විදිහට උදව් කරන්නේ. අපි හැම වෙලේම ගිහිල්ලා ඒ පැත්තේ ගිහිල්ලා නේද? නැත්තම් මොකද වෙන්නේ? කැමැති කැමැති අය ගිහිල්ලා ගෙවල් වල පිල් ගානේ ගිහිල්ලා ඉඳගෙන ඔය අලුතෙන් එහෙම කවුරු හරි මේ පැත්තට ආවනම් ගිහිල්ලා ඉතින් කයක ගහ ඉන්න. ඉතින් ඕන එකක් කියලා එපා එකක් කියලා එහෙම නැතුව ඒ නිවසට පෞරුෂයක් සහිත නිවසක් පෞරුෂයක් සහිත පවුලක් හැදෙන්න නම් ඒ පවුලේ අය අන්න අර විදිහට ප්‍රතිපත්තියක ඉන්න ඕන. රටක රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා නිවසේ නිවසේ අල්ලපු ගෙදර ප්‍රතිපත්තිය. අසල්වාසී ප්‍රතිපත්තිය හැමෝම දැනගන්නවා මේ විදිහට ඉමු. නේද? එහෙම නේද හොඳ? ධර්ම ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. නිවසකට Tamanට පෞද්ගලිකව වගේම නිවසකට ඒ ඉන්න කටියට දැක්මක් තියෙන්න ඕනේ. ඒ දැක්මෙන් පිට කවුරු හරි යනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න ඕන. පා ධර්ම අපි ඔක්කොමලා ධර්මානුකූල ජීවත් වෙන්න තීරණයක් ගත්තා. හරි එකතු වෙලා ගන්න තීරණේ එකතු වෙලාමයි අයින් කරනවා. නිවසේ කට්ටියම එකමුතු වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒ වගේම තමයි තමන්ගේ අපි හිතමුකෝ නිවෙස් කීපයක ඉන්නවා සහෝදරයෝ ටික දැන්. සතියකට සැරයක් ඔක්කොමලා මාසයකට සැරයක් හරි ඒ પરම්පරාවේ කට්ටිය එකතු වෙන්න ඕනේ. එකතු වෙලා ඒ අයගේ දරුවන්ට තියෙන අඩුපාඩු, ඒ අයගේ තියෙන ලැබිලා තියෙන දේවල් ඒවා සාකච්ඡා කරගන්න ඕනේ. එහෙනම් එකතු වීම නැත්තම් ඒ පරපුර නැතු වෙනවා. දැකලා තියෙනවද? මේක පිරිහෙන හැටි ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම ඔප්පු කරලා පෙන්නන්න ඕන ධර්ම ශ්‍රද්ධාව උපදින්න. අම්මයි තාත්තයි දෙන්නම නැති වුණාට පස්සේ දරුවන්ට මොකද වෙන්නේ? ඒ පවුල් එහෙනම් අපි කියන පරණඩලක් වගේ හරි අම්මා හරි තාත්තා හරි ඉන්නවනම් එකතු වෙනවා. ඇයි අම්මයි තාත්තයි බලන් ඕනේ හින්දා හරි ඒ කට්ටිය සැරෙන් සැරේ සැරෙන් සැරේ ඒක රාශි වෙනවා. නේද? හුඟක් වෙලාවට ඒ කට්ටියගේ මරණය වුණොත් එක්ක මොකද වෙන්නේ? ඒ කට්ටියට එතනින් එහාට ඒ කට්ටියගේ එකතු වීම වලට හේතු නැහැ. එහෙනම් හේතුවක් හදාගෙන හරි එකතු වෙන්න ඕනේ. පෞලි කට්ටිය. එකතු වුණාම විසිරලා යන්නේ නැහැ. හරි. හොඳයි. එහෙනම් පළවෙනි කාරණාව කොහොමද ඇත්තම තමයි. රට ගැන ගත්තොත් නම් අපේ නම් එකතු වෙන්න තියෙනව නේද? ඊළඟට තියෙනවා එකතු වුණාට මදි. දෙවෙනි කාරණාව මොකක්ද? සමගි වේකරාසි වී සමගිව නැගී සිටී සමගිව කටයුතු කරන්න ඕනේ. ඒක රාශි වෙන්නෙම රණ්ඩු වලන්ට නම් සමහර දැන් තියෙනවා ඒක රාශි වෙනකොත් ඇඟ කිලිපුලා යනවා නිවෙස් වල කට්ටිය. එකතු කරන්න බෑ. එකතු කරොත් මොකද වෙන්නේ? රණ්ඩු වලන සමහර අය එකතු වෙන්නෙම නේද? සමහර අය එකතු වෙනවා කියලා ආරංචි වෙනකොටම දානයක් හින්දා හරි විවාහ මංගල උත්සවයක් හරි මොනවා හරි හින්දා අපි අද කට්ටිය එකතු වෙනවා කියලා ආරංචි වුණොත් ඒ පවුල් වල කට්ටිය මොකද කරන්නේ? සිහි නැති කරන දේවල් අරන් එනවා. නේද? සිහි නැති කරන දේවල් අරන් එනවා. ඒ කියන්නේ අසිහියෙන්ම එකතු වෙන්න ඕන. සිහියෙන් එකතු වෙන්න බෑ. එකතු වුණාම පිස්සු වගේ වෙන්න ඕනේ. නේද? ඉතින් දන්නවනේ මම මේ මොකද්ද කියන්නේ කියලා ආයෝක මේ වහලා කියන්න දෙයක් නැහැ මොනවද? මත්පැන් බෝතල් අරන් එනවා. නේද? එකතු එකතු වුණා නම් මත්පැන් බෝතල් ඕනේ. ඒ කියන්නේ සමගිව කටයුතු කරන්න බැරි වැඩේ හදා ගන්නවා. එතන එකතු වෙලා සමගිව ඒකරාශී වෙලා සමගිව සාකච්ඡා කරන්න ඕන. පින්වත්නි ජාතියක් විදිහට පිරිසක් විදිහට අපි මේක පුරුදු කරන්න. මේක තමයි අපේ තියෙන පුරුදු කළ යුතුම දේ. අපි දැන් මේක පුහුණු කරන්න ඕන පිරිසක් බවට පත් වෙලා. දෙන්න දෙන්න සමගිය ජීවත් වෙන්නේ කොහොමද කියලා පුරුදු කරන්න කියලා මම ආරාධනා කරනවා. හරිද? හැමදේම පුරුදු කරනවා උස පයින්ද පුරුදු කරා, බත් යන්න පුරුදු කරා, කැවුම් යන්න පුරුදු කරා නේද? හ්ම්. කියවන්න පුරුදු කරා හැම එකම පුරුදු කරානේ. ආන් ඒ වගේ අපේ ජාතියට පින්නන්නේ එකමුතුව ඉන්න පුරුදු කරන්න ඕනේ. කොහොමද එකමුතු වෙන්න පුරුදු කරන්නේ? අනුන්ගේ මත සාවධානව අසා සිටින්න තරම් නිහතමානීකම හදාගන්න ඕනේ. හරිද? Taman කියන දේම හරියයි කියලා හිතාගෙන කටයුතු කරන බොහෝ පවුල් මම දැකලා තියෙනවා. පවුල් වල ඉන්න අම්මා. ඒ පවුලේ ඉන්න තාත්තා සහ දරුවෝ. ඔක්කොමලා ලෝකෝ. හරිද? ඔක්කොමලා ලොක්කෝ. එතකොට මේ ඒ ඒ ඔක්කොම ලොක්කෝ හින්දා මොකද වෙන්නේ? එකක්වත් කරන්න මොකුත් කරන්න බෑ. හැමෝම බලන්නේ Taman කියන විදිහට කටයුතු කරන්න. හරි? මම දන්න පියදුමෙක් එක දවසක් මට කියනවා මේ ගෙදර ඉන්න ඔක්කොම ගෘහමූලිකකම බෙදා ගන්න බැහැ කරනවා කියලා. ඔක්කොමලා ගෘහමූලිකයෝ කියලා. ඉතින් එතකොට ඒ පවුලේ දියුණුවක් වෙන්නේ නැහැ. අනුන්ගේ මත සාවධානව අසා සිට නිවැරදි දේ ධර්මානුකූල සාකච්ඡාවකින් නේද? ඒ කියන්නේ කුමක්ද හරි දේ කියලා අපිට පේන්නේ අපි සාවධානව අනිත් අයට අහුම්කම් දුන්නත් මං කියන එකමයි හරි මං කියන එකමයි හරි කියලා ජීවත් වෙන්න එපා. ඇයි? මං කියන එකමයි හරි කියලා කියන්න පුළුවන් එකම කෙනා රහතන් වහන්සේ. එතකම්ම මං කියන දේ වර්ධිනවා. හරිද? එහෙනම් අපි එකතු වෙලා හැදෙන්න ඕනේ. ඒකෙන්ද අන් අය කියන දේවල් සාවධානව අසාසිත නිවැරදි දේ ධර්මානුකූලව පහදා දෙන්න පුළුවන් දක්ෂතාවයක් අපිට තියෙන්න ඕනේ. හරිද? ඒකට අපේ පින්නත් මේ කණ්ඩායමක් කියන කණ්ඩායමට අදාළ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඉතින් අපිට අපිට තරම් ප්‍රතිපත්තියක් තියෙන තවත් පිරිසක් මේ ලෝකේ නැහැ. අන් අයට වගේ නේ අපිට අපිට නිවැරදි, ඊටා නිවැරදි ප්‍රතිපත්තියක් තියෙන ශාස්ත්‍රෝයන් වහන්සේ නමක් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ නිවසේ හෝ අපේ රටේ හෝ අපේ ගමේ හෝ අපේ මරණාධාර සමිතියේ හෝ කොහේ හරි තැනක ආ ප්‍රතිපත්ති විදිහට තියාගන්නකෝ මොකද වෙන්නේ බලන්න හැම වෙලෙම ඒකත් එක්ක සංසන්දනය කර කර සංසන්දනය කර කර නිවැරදි දේ හොයාගන්න මොකද අපි එක එක්කෙනාට එක එක්කෙනාට හරි දේ නිවැරදි දේ දැනෙන්නේ ඒ ඒ කෙනාට තේරෙන හැටියට නේද එතකොට ඒ කෙනාට තේරෙන හැටියට නම් දැනෙන්නේ මේක හතර දිබ්බාගේ විසිරෙනවා මොකක් කර වැඩක් කරන්න ගියාම එතකොට ඒක හරියන්නේ නැති හින්දා ඔක්කොම ඒකරාශී වෙන්න ඕන හින්දා සමගි වෙන්න ඕන හින්දා එක බලයක් එකට යොදන්න පුළුවන් ඔක්කගේම සමගි සම්පන්නභාවය නිසායි. ඉතින් ඒකින් දා සමගිය ඒකරාශී වෙන්න පුරුදු වෙන්න ළඟම ඉන්න අයත් එක්ක සමගි වෙන්න කිසිම හේතුවක් ඉඳ මම අසමගි වෙන්නේ නැහැ කියලා තීරණයක් ගන්න. මගේ මහත්යත් එක්ක මගේ නෝනත් එක්ක මගේ දරුවොත් එක්ක මගේ අම්මත් එක්ක තාත්තත් එක්ක මොන දේවල් හරි මම සාකච්ඡා කරනවා කොයි වෙලාවකත් අසමගි වෙන්නේ නෑ ඕනම තත්යකට බැනගන්න. හරි ඒ බැනගන්න පුළුවන් වෙලාවක් දාගන්න ඕනේ. හරි ඒ ඒ හරි සංවිධානාත්මකයි එතකොට පවුලේ හරි. මේක තමයි අපේ පාර්ලිමේන්තු වෙලාව. හරි නිවසේ තියෙන කෑම වෙලාව. හරි නැත්නම් එක වෙලාවක් දාගන්න හරි එන්න සාලේට ඔක්කොමලා. හා දැන් තම තමන්ගේ අදහස් ගන්න මේ වෙලාවේ අපි හයියෙන් කතා කරමු. හරිද? මේ වෙලාවේ අපි එකිනෙකාට නේද එකිනෙකාගේ මතවලට විරුද්ධව කතා කරමු. අනිත් අයගේ මත පහදා දෙමු. හ්ම් දැනගමු. නේද? දැනගන්නවා කියන තරහෙන් නෙවෙයි නේද දැනගන්නවා කියලා මම හිතන යෝජනා කරේ නේද අනිත් අයට විරුද්ධව සාකච්ඡා කරමු හැබැයි අපි එක තීරණයකට එමු එහෙම තීරණයක් ගන්න ඕනේ ගෙදර අය හැබැයි මෙතනින් මේ කතාව ඉවරයි එහෙනම් අපේ අත්ත මොකද්ද මොකක් හරි කතාවක් ඉවරුණා අයියෝ බලන්න ඕනේ මම සමාජ සමාගම් දැකලා තියෙනවා ඒ සමාජ සමාගම් වල ඉන්න ලොකු අය දැකලා තියෙනවා අර ඒ ඒ තැන්වල ඉන්න කට්ටිය එකතුලා ඔක්කොම එකතුලා තීරණයක් ගන්නවා තීරණයක් කරන් දොරෙන් පිට වුණාද මොකද කරන්නේ බැන බැන යනවා විතරක් නෙවෙයි අනිත් ඒක විවේචනය කරනවා අර හරිය ලොකු කතා කියනවා හරිය ලොකු කතා කියනවා එළියට ගිහිල්ලා හැබැයි කියන්නේ හරි විදිහට නම් කියන්න ඕන කොතනද අර ඇතුලේ ඉන්න වෙලාවේ කියන්න ඕන අර තීරණයක් ගන්න ඕනේ ප්‍රශ්නයක් ඇති වුනහම මේක අපිට සාහනෙන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් මම මේ කියන්නේ ප්‍රශ්නයක් ඇති වුනහම තීරණයක් ගන්න අපි දැන් මේ ප්‍රශ්නේ කතා කරා දැන් තීරණයක් ගත්තා දැන් ඒක එතනින් ඉවරයි ආය දෝංකාර තියාගන්න එපා. එහෙනම් කට්ටිය මේක මෙතනින් ඉවර කරන්න හදයියන් කෑම කන්න. නේද? හරි දැන් ඔක්කොම ඉවර. ආය මේක ගැන කතා කරන්නේ නෑ අපි දැන් තීරණයක් ගත්තානේ. නේද? අපේ ඔක්කොටම වෙලා තියෙන්නේ මොකද්ද? තීරණයක් ගත්තට පස්සේ තැන් තැන් වල තැන් තැන් වල එක එක ඒවා කතා කරනවා. එක එක හිතනවා හරි දැන් තීරණයක් ගත්තා. හරි මේ තීරණේ වැරදි කියලා තේරෙනවා නම් මොකද කරන්න ඕන? ආය එකතු වෙන්න ඕනේ. ආය එකතු වෙන්න ඕනේ. මේ අපිට ආය ඉක්මනට එකතු වෙන්න වෙනවා. හරි. කිව්වා එකතු වුණා. එකතු වෙලා මෙන්න මේ තීරණය වැරදි. එහෙනම් අපි සාකච්ඡා සාකච්ඡා කරමු කියලා සාකච්ඡා කරනවා. හරිද? ආන් ඒ විදිහට තමයි සමගිව ඒකරාශි වී සමගිව නේද? නැගී සිටින්න ඕනේ. සමගිව කටයුතු කරන්න ඕනේ කියලා. හ්ම්. එතකොට අන්න එහෙමනම් අභිවෘද්ධියක්ම යතර බලන්න ඒ විදිහට ඉන්නවා නම් ඒ කට්ටිය නේද? පාරේ යනකොට කට්ටිය එකමුතුයි. හ්ම් පවුලේ අය නේද මේකෙම නෑ තරහා ගිය වෙලාවට කෑ ගහ ගන්නකොට ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න ඔක්කොම මිදුලෙන් එහාට හැරෙනවා. ඇයි අර කියන්න ඕනේව නෙවෙයි කියලා තරහ ගියා. නේද? ඒවා ඔක්කොම ඇහෙනවා අන්තිමට මෙහෙන් තම තමන් ඒවා විසඳ ගන්නවා. නමුත් අර ආරෙහි ගිහින් ඉවරයි. නේද? ආය සමහර අය ඉන්නවා. නේද? පවුලේ දේවල් නේද? අනිත් අය වෙන කවුරු හරි හම්බුනහම පැත්ත කර කරලා කුටු කුටු කුටු කුටු කරලා කියන්න ඕන ඔක්කොම කියලා දානවා. හරි කැත වැඩ ඒවා. ඉතින් ඒකම තමයි රටකටත් වෙන්නේ. හරි. දැන් බලන්න පින්නත් නේ. එතකොට පවුලේ දියුණුවක් ඇති වෙන්න නම් ඒ කට්ටිය එකතු වෙලා ඉන්න ඕන කියන එක ආය අමුතු වෙන දෙයක් නැහැ සමගි වෙන්න ඕනමයි කියන එක ආය අමුතු වෙන දෙයක් ඇත්තෙම ඇත්තෙම නැහැ. එතකොට රටක් වශයෙන් අපි ගත්තහම අපේ රටේ ඉන්න සියලු ජාතීන් එකමුතු වෙන්න ඕනද නැද්ද? නැත්තම් නේද ඔක්කොම එකතු වෙලා පොකරට පොරාල්ලපුවාම මුළු රටක් විදිහට බිමට වැටෙනවා. හරිද? එතකොට ඊට පස්සේ ඒ ඒ වෙන වෙනම જાතීන් ගත්තොත් ඒ જાතීන් ඇතුලේ එකමුතුවක් තියෙන්න ඕනද නැද්ද? ඒ කට්ටිය එක රාශි වෙන්න ඕනද නැද්ද? එතෙන් දැන් තත්ත්වය කොහොමද දන්නේ? බෙදිලා බෙදිලා බෙදිලා බෙදිලා බෙදිලා බෙදිලා නේද? හ්ම් කණ්ඩායම් දෙකකට බෙදෙනවා, දෙක තුනකට බෙදෙනවා, තුන හතරට අන්තිමට තනි තනියම බෙදෙයිද කියලා මට බයක් තියෙනවා. මගේ ඡන්දේ මන් දෙන්නේ මට විතරයි. <laughs> එතෙන්ට මේ නේද අන්තිමට? එතෙන්ට වෙන්න වෙනවා. ඒ තරමටම බෙදෙන්නයි යන්නේ. හරි එක්කෙනෙක්වත් පහත් වෙන්න ලෑස්ති නෑ. මේ මහා උඩ පැන පැන නේද? ඒ ඒ අයගේ තම තමන්ගේ මතය විතරක් ක්‍රියාත්මක කරන්න හැදීම තුළ සිද්ධ වෙන්නේ රටක් වශයෙන් ප්‍රපාතයටපත් වීමයි. මේක මහා ලැජ්ජාව යුතු කාරණාවක්. රට කරවන ස්ථානයේ කෙරුවාව. කොතර සමගි සම්පන්නද කියලා පුංචි ළමයි පවා දැන් දන්නවා. නේද? තමගි වෙන්න පුරුදු වෙලා නැහැ. ඒ කට්ටිය පුදුම විදිහට රණ්ඩු වෙනවා. පුදුම විදිහට පරුස වචන කියා ගන්නවා. සමහර වෙලාවට ගහ ගන්නවා. ඔළුව වලට ගහනවා, බඩවල වලට ගහනවා, පොර කනවා. හරිද? ඒක දැක්කහම හරියට නේද? අර ඇවිස්සිච්ච නේද? ඇවිස්සිච්ච දැකලා තියෙන වඳුරෝ එහෙම ඇවිත් ඇවිස්සලා නේද? කෑ ගහනවා, එහා පැත්තට දුවනවා, මෙහා පැත්තට දුවනවා, හපා ගන්නවා. සමහර අයගේ හැසිරීම ඔන්න රට කරවන තැන ඔන්න වගේ. ඒකෙන්ද අභිවෘද්ධියක් බලාපොරොත්තු නොවිය යුතුයි. හරිද? ඒකෙන්ද මේ මේක අපි කවුරුත් දැනගන්න ඕනේ. ඉතාලම යහපත් පුද්ගලයෝ ඉන්නවා. ඒ අතරතුර අපි දකිනවා. ඉතාලම යහපත් පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේ සමගිවම ඉන්න උවමනාව තියෙන ඉතාමත්ම යහපත් පිරිස් අතරේ මේ ඉන්න සමහර අය හින්දා මේ සමගිය අරගෙන යන්න බෑ. ඒකින්ද රටම අනතුරකට යට වෙනවා. ඒකින්ද කිසිම විදිහකින් වෘද්ධියක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. පරිහානියක්ම බලාපොරොත්තු වෙන්න වෙනවා සමගි නැත්තම්. එහෙනම් සමගිව එකතු වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව නැගී සිටින්න ඕනේ. නැගී සිටින්න ඕනේ සමගිව. යනකොට එකයි මම කිව්වේ අර. ආ දැන් මේක ඉවරයි මෙතනින්. නේද? මේ සමහර අය ප්‍රශ්න කතා කරන්න ගියාම කොහොමද? ගෙවල් වල. ආ එහෙනම් ඕන එකක් කරගන්නවා. නේද? කැමති විදිහට වැඩ කරගන්නවා. මං කියන දේ අහන්නේ නැහනේ. නේද? මං යනවා යන්න. නේද? ඕන එකක්. ඉතින් රාය ප්‍රශ්නේ කතා කරලා නෑ ඒක එතනින් ඉවරයි. අහෝසි අන්තිමට ඔක්කොම ඉවරයි. ඒකින්ද එහෙම නොවී තියෙන්න ඕනේ නෑ පින්වත් නේ. අපි පැහැදිලිවම ලෝකයේ හිටිය ආදර්ශමත් රටක් අපි මේවා කියන්නේ තරහට නෙවෙයි. ලෝකයේ හිටිය ආදර්ශමත් ජාතියක් අපේ ජාතිය රට. ඉතින් ඒක බොහෝ වශයෙන් පිරියමින් පවතින බව පේනකොට නේද? ධර්මයෙන් අපි ලබාගත යුතු ආభాසය ලබා ගන්න ඕන. දැඩි තීරණයක් ගන්න ඕනේ. හරිද? රට කරවන තැන වුණත් එකතු වෙලා තීරණයක් ගන්න ඕනේ. හ්ම් නායක ඇත්තෝ කියන්න ඕනේ අපි හොඳයි කිසිම විදියකින් වාද බෙද වෙන්න බෑ. ඕනම දෙයක් කතා කරමු. නේද? එවැනි දැක්මකට යන්න ඕන ඔක්කොම එකතු වෙලා. එවැනි දැක්මක් මූලිකව හැමෝටම සංකල්ප වශයෙන් දෙන්න ඕනේ. අපි ඇත්ති පදන් කතා කරමු. නේද? කතා කරන්න අයිතිය තියෙනවනේ. ඒ කතා කරනවා තවත් කෙනෙකුට ගෞරවය ඇතිව කතා කරමු. කිසිම විදියකින් එක්කෙනෙක්වත් බිඳෙන්න බිඳෙන්න බෑ. බිඳෙන්න නැතුව කතා කරන්න ඕනේ. මේකට එක්තරා මේ කතා කර යුත්තේ එක්තරා මොකක් හරි ඉස්සරහින් තියාගෙන. මොකක්ද ඉදිරියෙන් තියාගන්න ඕනේ? කවුරු ආවත් රට කරවන ජාතික ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා. අධ්‍යාපනයේට ප්‍රතිපත්තියක් තියෙනවා. කෙනා කෙනා ගැන නෙවෙයි ප්‍රතිපත්තිය ගැනයි බලන්න. එතකොටයි සමගිය ඇති වෙන්නේ. හරිද? අපේ මිනිස්සු පුද්ගලවාදයෙන් තමයි ඉක්මනට බෙදෙන්නේ පුද්ගලයෝගෙන් මූණවල් වෙනස් කරලා. ඒ මූණ හැම මූණකම තියෙන මස් කියලා අමතක වෙනවා. හැම මූණකම තියෙන ලේ කියලා අමතක වෙනවා. ඔක්කොම මූණ එකයි. නේද? සිතුවිලි එක එකිනෙකාගේ වෙනස්. ඒ වෙනස් වෙන සිතුවිලි වෙනස් වෙන දේවල් වලට යොදනකොට වෙනස් විදිහට ක්‍රියාත්මක වෙනවා. රටට විදේශීය ප්‍රතිපත්තියක් තියෙන්න ඕන ජාතික ප්‍රතිපත්තියක්. ඒක තමයි ජාතික මේක කවුරු ආවත් වෙනස් කරන්න බෑ. එන්නේ ජාතික ප්‍රතිපත්තිය යට කරන සේවයක් සිදු කිරීම සඳහා විතරයි. නැත්නම් එන එන කෙනා එන එන කෙනා මොකද කරන්නේ? හරියට කාන්තාරයේ අතරමං වෙච්ච කෙනෙක් තෙඹු භූමියක් කරා යන්න නම් යන දිශාව දැනගෙන යන්න ඕනේ. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා වමට යන්න. අනිත් එක්කෙනා ඇවිල්ලා කියනවා දකුණට යන්න. අනිත් එක්කෙනා ඇවිල්ලා කියනවා අනිත් පැත්තට යන්න. අන්තිමට ගියාම එකම තැන. නේද? ඒක කවදාකවත් දිනු වෙන්න බෑ අපේ ජාතියට. එහෙනම් ඔක්කොම ඒක රාශි වෙලා මොකද කරන්න ඕනේ? එක ප්‍රතිපත්තියක් හදාගන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය තමයි ඉහලින් තියාගන්න ඕනේ. ගෙදරක වුණත්, රටක වුණත් එහෙමයි. ඒ ප්‍රතිපත්තිය ඉහලින් තියාගෙන මොකද කරන්න ඕනේ? ඒ ප්‍රතිපත්තිය ඉහලින් තියාගෙන සාකච්ඡා කරන්නේ මේ ප්‍රතිපත්තියෙන් අපි කොච්චර අපදමණය වෙලාද? හරිද? ගෙදර ඉන්න බෞද්ධයෝ ඇතුළු නැත්නම් බෞද්ධ පිරිසක් ඇතුළු වෙලා දැන් බෞද්ධ සමිති හදා ගන්නවා. දැන් මේ එකතු වෙලා ඉන්න පින්වන්ත පිරිස, ඒ වගේ නිවැරදිව කටයුතු කරන පිරිසක්. මේ පිරිසම එකතු වෙලා තීරණය කරනවා අද දායක කොලේ දෙන්නේ නැහැ. හරිද? අද දැන් අපිට දායක කොලේ නැහැ. ඒකේ තියෙන සැදැහැති දායක පිරිසක් කියලා විතරයි. හරිද? මේ වන්ට ඒක කතිකාවතක්. නේද? ඒ වගේ ඒ ඒ අර්ථවත් කතිකාවතක් පිරිසක් අතර ඇති කරගත්තා. ඇති කරගෙන කවුරුත් පෙළගෙනුනේ මොකේද මේ ඒ කතාවට පිළ ගන්න. ඔව් අපි ඔක්කොම එහෙම කරමු. අපේ නංගොත් කියවුවා කියලා ඇති පළක් නැහැ. නේද? ඒ විදිහට රටට, ජාතියට, ගෙදරකට, කණ්ඩායමකට ප්‍රතිපත්තියක් තියෙනවා. ආන්ගේ ප්‍රතිපත්තියෙන් අපි කොච්චර අපගමණය වෙලාද? දැන් හිතමු අපි මේක කරන්න යනකොට එක්කෙනෙක් ඉඳන් කියනවා නෑ නෑ අපි මේ මගේ නම නම් කියන්න ඕන, අපේ ආච්චිගේ නමත් කියන්න ඕනේ කියලා කියනවා. හරිද? දැන් අන්න කට්ටියට එකතු වෙන්න ඕනේ. මේ බලන්නකො මෙන්න මෙයා කියනවා මෙන්න මේ විදිහට. කියලා එයාට කරුණු පහදලා දෙන්නටයි එකතු වෙන්නේ. හරිද? එකතු කරලා ඇත්ත தත්ත්වෙට කවුරු හරි ඇත්ත தත්ත්වයෙන් අපගමණය වෙලා නම් අපි එකතු කරගත්ත ප්‍රතිපත්තියෙන් කවුරු හරි වෙනස් වෙලා නම් මොකද කරන්න ඕනේ? ඒ ප්‍රතිපත්ති ඉක්මනට ඇතුල් කරගන්න ඕනේ. ආන් ඒ වගේ ක්‍රමවේදයක් සිස්ටම් එකක් ගෙදරට තියෙන්න ඕනේ. මරණාධාර සමිතියට තියෙන්න ඕනේ. ගමට තියෙන්න ඕනේ. රටට තියෙන්න ඕනේ. ජාතියකට තියෙන්න ඕනේ. හරි? ඒ වගේ ක්‍රමවේදයකට අපි පෙළ ගැහුනොත් මේ පුද්ගලයා මාරු වුණා කියලා ප්‍රතිපත්ති මාරු වෙනවා නම් ඒ රටට කවදාකවත් දිනු වෙන්න බෑ. කවදාකවත් දිනු වෙන්න බෑ. ඒක මොකද සමගි වෙන්නෙම නැහැ. හරිද? එහෙනම් අපි බලන්න ඕනත් මොකක්ද එහාද කියන්නේ? ඉදිරි කාලේ රට දිනු කරගන්න නම් බලන්න ඕන මොකක්ද එහාද? මනුස්සයාගේ මුණ දිහාද ප්‍රතිපත්තිය දිහාද? ඔව්. එතකොට නිවැරදි ප්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා මගේ පරණ තරහ ටිකක් තරහ තිබ්බ එක්කනේ. නෑ කිසි කතාවක් නෑ. හරිද? මේක කහ පාටද මේක කොළ පාටද මේක රතු පාටද මේක නිල් පාටද මේක තැඹිලි පාටද නේද මොන මල විකාරයක්ද මේ පාට මොකද්ද කරන්න ඕනේ පාටෙන් වැඩක්ද ලාංඡනයෙන් වැඩක්ද පුද්ගලයාගෙන් වැඩක්ද නේද මේක සාබාසිනියා වෙනවා නම් රට කාගෙන්වත් ඇති වැඩක් නැහැ. ඒකින්දා කරයත්තේ මොකක්ද? ප්‍රතිපත්තිය දිහා බලන්න ඕනේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර නැත්නම් කියලා ප්‍රතිපත්තියටයි ඒක ප්‍රතිපත්තියක් වටා ඒක රාශී වෙන්න ඕනේ සමගිව. ඒක රාශී වෙලා බලන්නේ අපගමන අයින් කරන්නයි ඒක රාශී වෙන්නේ. තේරුණාද? දැන් මේ වැඩේ පුරුදු කරන්න ඕනේ අපේ ජාතියේ. ළමයින්ට පුරුදු කරන්න ඕනේ. පාසල්වල පන්තිවල පුරුදු කරන්න ඕනේ. සමගිව ඉන්න පුරුදු කරන්න ඕනේ. දැන් කොහොමද පාරක යන්න නැහැ. පාරකවත් සමගිය නැහැ. ඕන කෙනෙක් අතින් වැරදි වෙනවා. ඒ වැරදි වුණාම දැකලා තියෙනවද පාරවල් වල වැඩිපුර තියෙන්නේ රණ්ඩුද නැද්ද? පොඩි දෙයක් වුණත් ඉස්සෙල්ලාම එන්නේ මරා ගන්න. නේද? පොඩි දෙයක් වුණත් ඉස්සෙල්ලාම එන්නේ මරා ගන්න. ඒක සංසිඳුලා ඉන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. අදිස් යනතරක් වුණොත් සිය දුරෙක් කවදාකවත් දන්නේ නැති කෙනෙක්ව නේද? තරහට හප්පනවද? නේද? යම් විදියකින් මොන හරි මොන හරි වැරදීමක් කළා කෙනෙක් රියානතුරක් වෙත ගම රියතුරක් දුවන්න ඕනේ. ඒ දුවලා ගින් දෙන්න ඕනේ. නේද? ඒ තරමටම නේද මොනවා හරි අතපසුවීම කාට වුණත් වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ තියෙන මිලෙච්ච ගතිය හරියට වැඩි වෙලා තියෙනවා. තව කෙනෙක්ගේ මතයක් කල්පනා කරන්නේ නැත්ත් එකට පත් වෙලා. ඉතින් ඒ ඔක්කොටම පත් වෙන්න හේතුව නේද අපි ඔක්කොම ප්‍රතිපත්තියකට යන්නේ නැතිකම එන්නෙන් එන්නෙන් පීඩන වැඩි වෙනකොට පින්නත් මේ පොඩි දෙයකටත් මිනිස්සුන්ට තරහ යනවා. එහෙනම් පීඩන අඩු කරන්න ඕනේ. පීඩන අඩු කරන්න වැඩියෙන්ම පීඩන එන්නේ කන්න නැති හින්දාවක්වත් බොන්න නැති හින්දාවක්වත් නෙවෙයි. හරිද? අසාධාරණ වෙනකොට. Tamanට මානසික ස්වභාවයට මානසිකව Tamanට හිතන යහපත් මිනිසුන්ට හරිද? ඒ මානසිකත්වයේ ක්‍රියාත්මක කරන්න බැරි වෙනකොට ලොකු පීඩන ඇති වෙනවා. ඉතින් එතකොට රට බොහොම පරිහානියටපත් වෙනවා. ඒක නිසා ප්‍රතිපත්තිය කියන එක දැනගන්න ඕනේ නැත්නම් දෙවෙනි දෙවෙනි වැඩේ ක්‍රියාත්මක කරන්න හම්බෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි අවවාදය සමගිව ඒකරාශී වෙලා සමගිව සමගිව කතා කරලා සමගිව වැඩ කරලා සමගිව නැගී සිටින්න නම් අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒකින්ද කාටත් ලොකු අභියෝගයක් තියෙනවා ප්‍රතිපත්තිය කර ජීවත් වෙන්න පුරුදු වෙන්න දැන්. අපි එකිනෙකා එකිනෙකා පුරුදු වෙනකොට හැම තැනකටම ඒක යයි ඒත් එක්කම ඉදිරි කාලීනව රට දියුණු කරගන්න නම් ඒ වගේ කටයුතු කරන්න වෙයි. ඇයි? රට රට යම් විදියකින් කරදරකාරී තත්ත්වයක් තියෙනවා නම්, ඉතා කරදරකාරී තත්ත්වයක් තියෙනවා නම් මිනිසුන්ගේ සමාධිය අඩු වෙනවා, ප්‍රඥාව අඩු වෙනවා නේද? දැනට මේ වෙනකොට ඉහළ මානසිකත්වයක් ඇති වෙලා ඉන්න අයට නම් ඒක කරගන්න පුළුවන්. සාමාන්‍ය කෙනාට මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. වැඩි දෙනෙක් පරිහානියටපත් වෙනවා. හරි. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි පෙර රජවරුන් නොපැනවුවක් නොපනවයි පැනවුවක් නොසිදී පුරාණ ධර්මයන්හි පිහිටා ඉඳී කියලා. හරි ඒ කියන්නේ කණ්ඩායමක් වහන්න ඔය ඔය කතුමිනි කාරණාවේ තියෙන වටිනාකම කණ්ඩායමක් එකතු වෙන්නේ ප්‍රතිපත්තියකට කියලා කිව්වනේ දැන් නිවැරදි ප්‍රතිපත්තියක් හදාගත්තාම ඒක නිවැරදි කියලා දන්නවා. දැන් අපිට තමයි ඒකේ ලොකුම වාසිය තියෙන්නේ. මේ ප්‍රතිපත්තිය ධර්මානුකූලයි නම් බුදුරජාන් වහන්සේ ගැන අපිට තියෙන විශ්වාසය සහ අපි දන්නවනේ තුන් ලෝකේ අවබෝධ කරගත්ත කියලා ධර්මානුකූල ප්‍රතිපත්තියක් අපිට තියෙනවා නම් ආයෙක වෙනස් කරන්න දෙයක් නැහැ. එතකොට අන්නේ පෙර පෙර රජ පෙර රජදරුවන් නැත්තම් මේ ප්‍රතිපත්ති සකස් කරපු අය නිවැරදිව සකස් කරනවා කියලා කියලා කියලා දන්නවා. ආන්ගේ දැනගෙන ඒක නිවැරදි නම් මොකද කරන්න ඕනේ? ආය කට්ටි එක තුලා ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. හරි කට්ටිය එකතු වෙලා ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. පෙර පැනවුවා පැනව වූ දේවල් වලට ගරු කරනවා ඒවා ක්‍රියාත්මක කරනවා අලුතෙන් දේවල් පනවන්න යන්නේ නැහැ. දැන් දැනට මූලාශ්‍රවල තියෙන පරණම එකතු වෙලා සමගිව කටයුතු කරන කණ්ඩායම කවුද? දැන් අපි දන්නේ හැටියට. කාලයක් තිස්සේ එකම ප්‍රතිපත්තියකට යන කණ්ඩායමක් ඉන්නවා. සංඝයා වහන්සේ. නේද? බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් එක්ක බිහිවෙච්ච සංඝයා වහන්සේට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තමයි නීති රාමුවක් තියෙනවා. විනයක් තියෙනවා. විනයයි ශාසනයේ ආයුෂය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ විනය කියන්නේ ප්‍රතිපත්තිමාලාව. එතකොට මේ ප්‍රතිපත්තිමාලාව පිළිබඳව මාසයකට දෙවතාවක් එකතු වෙලා තමන්ගේ ප්‍රතිපත්තියේ තියෙන අඩුපාඩුව සාකච්ඡා කරලා පිරිසිදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරිද? මතක් කරනවා. ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා කියලා කරන්නේ ඒ සිල්පද ටික සතියකට දෙවතාවක් පොහොය කරනවා කියලා අහලා තියෙනවනේ මේ අත පොහොය කරනවා කියලා කියන්නේ ශික්ෂාපද ටික මතක් කරනවා. හරිද? ඊට පස්සේ පිරිසිදු බව අහනවා. ඉතින් ඒ පිරිසිදු නම් දරාගෙන ඉන්නවා. ඉතින් ඒ අපිරිසිදු අය පොඩි හරි වැරදීමක් වුණා නම් ඉක්මනට ප්‍රකාශ කර ගන්නවා. ආන්ගේ ප්‍රතිපත්තියේ ආපු හින්දා සංඝ කියන නේද පොදු මිනිසුන් සමූහය තම කාලයක් ඉඳ එකම කතිකාවතකට එනවා. හරිද? ඉතින් ඒ වගේ අපිට ජාතිය નિවැරදි කරගන්න නම් අපි පුරාණ નિවැරදි දේ දැනගෙන ඒ කාලයක් තිස්සේ පැවතගෙන ආවනම් ඒවා කඩලා බෙදලා දාලා ඒවා වෙනස් කරන්නේ නැතුව නේද? නැත්නම් යන්න බෑනේ ඉස්සරහට. ඒක ප්‍රතිපත්තියකට යන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලා අපි දැන් දැන්වත් අපි මොකද කරන්න ඕනේ? ධර්මානුකූල වෙන රටට ගැළපෙන රටට ආවේනික ප්‍රතිපත්තියක් ඉක්මනට නේද? ඉතා නිවැරදි ප්‍රතිපත්තියක් හදාගෙන ඒක වෙනස් කරන්න නැතුව ඉස්සරහට අරගෙන යන්න ඕනේ. එනේ නෑ ඒක වෙනස් කරන්න නැතුව ඉස්සරහට අරගෙන ගියොත් අන්න හරියි. නැත්තම් මොකද වෙලා තියෙන්නේ? කොහොමද ඉතින් ප්‍රතිපත්තියක් හැදෙන්නේ? ඉතිහාසයේ මොකක්ද උනේ කියලා ළමයි දන්නේ නැහැ. හරිද? කවුද මේ කවුද මේ රට මේ තත්ත්වෙට ගත්තේ කියලා දන්නේ නැහැ. රටේ හිටිය වීරයෝ ගැන දන්නේ නැහැ. මේක ඉමේ පහළ වෙච්ච එකක් වගේ. ඉතින් කොහොමද පුරාණ දේවල් වලට ගෞරවයක් උපදීද? නෑ පුරාණ දේවල් වලට ගෞරවයක් උපදින්නේ නෑ. ඒකද ඒ මොකද එක එක්කෙනාට කැමති කැමති විදිහට කැමති කැමති විදිහට මේ දේවල් වෙනස් කරපු හිඳයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය අපූර්වව තිබ්බා ඒක කැමති කැමති විදිහට වෙනස් කරනවා. හරි. කාලයකට බුද්ධ ආගම අයින් කරනවා, කාලයකට ඉතිහාසය අයින් කරනවා, කාලයකට සිංහල අයින් කරනවා, කාලයකට එක එක ඒවා කරනවා. එනේන කෙනාට කැමති කැමති විදිහට කරනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිපත්තිය නැති වෙනවා. ප්‍රතිපත්ති රාමුව තුල ඉඳගෙන යම් යම් ක්‍රියාත්මක කරන ඒවා වෙනස් කරන්න වෙනවා. නමුත් ප්‍රතිපත්ති රාමුව තුල ඉඳගෙනයි ඒක කරන්න ඕන. ඉතින් ඒ වගේ தත්ත්වයක් අපේ රටට සකස් කරගත්තේ නැත්නම් මේක හරියන්නේ ඊළඟට හතරවෙනි කාරණාව තමයි මහලු අයට සත්කාර කරනවා, ගරුකාර කරනවා. නැත්තම් ඒ જાතිය පිරිනවනවා කියලා. කොහොමද දන්නේ? අපේ රටේ මිනිස්සුන්ගේ මහලු අයට කරන සත්කාර ගරුකාර කොහොමද දන්නේ? අම්මලා කී දෙනෙක් හම්බුණාද? මේකේ තේරුම ඔක්කොමලා නෙවෙයි. වැඩි දෙනෙක් එහෙම ඉන්නවා. නේද? නමුත් අම්මලා කී දෙනෙක් හම්බුණාද? බලුකුඩු වලට දාලා ඉඳලා. නේද? ඉන්නනේ gedara තියාගෙන ඉන්න එකත් වෙනම වැඩක් කියන්න පුළුවන්. නමුත් ගෞරවණීයව සලකන්න දැනගන්න ඕනේ. ඒ අයගෙන් වැරදි වෙනවා. මම ඔය කලින් මේවා කියලා දීලා තියෙනවා. වැරදි වෙනවා. වැරදි වෙනකොට කොහොමද හිතන්න ඕනේ? මම පොඩි කාලේ හරියටම හිටියද? නේද? පොඩි කාලේ මගේ අතින් මොනතරම්නම් වැරදි වුණාද? ඒවා ඉවසුවා. දැන් ඉතින් ඒ අත්තන්ගේ මානසිකත්වය ටික ටික පොඩි ළමයින්ගේ වාගේ වෙනවා. එතකොට ඉතින් මම ඒවා ඉවසා දරා ගන්න ඕනේ කියලා අර හැම වැඩිහිටියෙක් ගැනම අපි තරකන කාලයක් යනකොට මොකද වෙන්නේ? අවුරුදු ප්‍රඥා දශකයෙන් පස්සේ මොකද වෙන්නේ? ටික ටික ටික ටික බෞද්ධ ධර්මයට අනුව හික්මුනේ නැත්නම් මේ මානසිකත්වයන් ලෝභ දේශ මොහ වලට යනවා. නේද? එතකොට ඒ ඇත්තෝ අවුරුදු 60 දී 55 දී විස්්‍රාම ගන්නන්නේ ඇයි? එතනින් එහාට ටිකක් ඉතින් කුංචි ළමයි වගේ වෙන හින්දා. නේද? දැන් තේරෙනද තේරෙනවද මම කියන්න යන දේ? අතර විශ්‍රාම ගන්නනවා නම් ගුරුවරයා විශ්‍රාම ගන්නනවා නම් අවුරුදු 55 60 වෙද්දී. ඇයි ඒ? එයාට ළමයට උගන්වන්න ගියාම දැන් සිහිය නෑ. හරිද? එතකොට හැම රැකියාවකින් රියදුරා විශ්‍රාම ගන්නනවා නම් ඉංජිනේරුවා විශ්‍රාම ගන්නනවා නම් හරිද? අවුරුදු 50 60න් පස්සේ නිවැරදි සිහිය නිවැරදි පෞරුෂය අඩුයි කරන දේ තේරෙන්නේ නෑ මේ කියන දේ මේ මතක නෑ නොකියපු දේ කියනවා කියපු දේ නේද එතකොට වැඩිහිටි ගෞරවය නැතුව යනවා න ะ විස්රාම ගන්නන්න ඕනේ නේද ඔක්කොමලා විස්රාම ගන්නනවා හැබැයි රට කරවන අය විස්රාම ගන්නෙ නෑ ඒකෙන් මොකද වෙන්නේ ලෝභ දේශ මොහ සහිතව නම් ඒ රට කරවන අය ඉන්නේ මොකද වෙන්නේ? මේ කියන දේ මේ මතක නැහැ. මේ මේ වෙන දේ මේ මොකක්ද දන්නේ නැහැ. ප්‍රතිපත්තියකට යන්න දන්නේ නැහැ. හරිද? ඉතින් මොකද කරන්නේ? රට ඔක්කොම පිස්සු වගේ වෙනවා. ඒකින්ද ඉතින් මේ මේ වගේ ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන අපිට. නේද? හැම හැම දෙයකටම ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඇයි විස්රාම ගන්නුවේ? අනිත් අයව. කාරණා සහිතින්ද? ඉතින් ඒ වගේ අපි කවුරුවක්වත් හිතන්නේ නැහැ. ඒ මානසිකත්වයන් වලට මූලිකත්වයක් දුන්නොත් හොඳට බලන්න. තරුණ කාලයේ හොඳට හිටපු අය, හොඳට කතා කරපු අය, හොඳට වැඩ කරපු අය නේද? වයසට ගිහිල්ලත් ඒකම කරන්න හදනකොට විකාරම කියනවා දැකලා තියෙනවද? නේද? ඉතින් ඒක තමයි අපි අපිට වගකීමක් තියෙනවා ඒ පිළිබඳව. හ්ම්. එතකොට ඒ ඒ මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන්න නම් මේ වගේ අපි ඒවා දිහා බලලා ඒ කට්ටිය ගෞරවනීය තත්ත්වකින් පැත්තකින් තියන්න ඕන. ඒ කට්ටිය ගෞරවනීයව ඉන්න පුළුවන් විදිහේ පසුබිමක් යාලා ඉතින් මේ දෙපැත්තම සකස් වෙන්න ඕනේ. ඒ නිසා වැඩිහිටියන්ට ගරු කරන්න මේ වැඩිහිටිය අය ඒ ගෞරවය රැකගෙන වාසය කරන්න ඕනේ. ඒකින්ද ඒ පිළිබඳව අපි කල්පනා කරන්න ඕන අද කාලේ අද කාලේ පින්නන්නේ වැඩිහිටිය අය ඊටාම නේද? අපේ අපි කතා කරමු ගැත්ත කතා කරමු. මේවා කොච්චරනම් පරිහානියකට ලක් වෙමින් තියෙනවද කියලා. ඒවා කතා කරලා කමක් නැහැ. මේවා මානසික අයිතිවාසිකම් කඩවීමක් නෙවෙයි. අනිත් පැත්තෙන් නැත්තම් මානසික මානසික අයිතිවාසිකම් කැඩෙනවා. පින්නත් මේ අවුරුදු 35ක් 40ක් ගත වුණාට පස්සේ විතරක් නෙවෙයි. අපේ අතීතයේ දැකලා තියෙනද අපේ අම්මේ අපේ පියතුමෙක්ගේ ඇඳක වාඩි වෙනවවත් අඩුම ගානේ දරුවෙකුට පේන්නේ ඒ තරම් සංවරව නේද දරුවෝ ඉන්න තැන හැසිරුණාද නැද්ද? නේද? දරුවෝ ඉන්න තැන වැඩිහිටියෝ ඒ වගේ හැසිරුණාද නැද්ද? අන්නේ හැසිරුණා නේද? අපි අපි දැකලවත් නැහැ එහෙම ඉන්නවා අඩුම ගානේ. අද? ඉතින් පරිහානියක්මයි පරිහානියක්ම බලාපොරොත්තු විය යුතුයි කියන්නේ ඒකයි. හරි. අද ඉතින් තමන්ගේ දරුවෝ වගේ අයව නේද ප්‍රසිද්ධියේ තමන්ගේ මුණුපුරෝ වගේ අය ප්‍රසිද්ධිය විවාහ කරගන්නවා. හරි. ඉතින් ඒ වගේ නේද අමුතු ආදර්ශ රටට ලබා දෙනවා. අපි අපේ පාලනය ගැන අපේ මානසික පාලනය සංස්කෘතිය ගැන එහෙම නැත්නම් මොකද වෙන්නේ? රට මහා ව්‍යසනකාරී තත්යකට පත් වෙනවා පිරිහීමක්ම බලාපොරොත්තු විය. පිරිහීමක්ම බලාපොරොත්තු විය. අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් එහෙමනම් මොකද කරන්න ඕන දැන්? තව දිනව කාරණා ටිකක්. ඒ ටික හෙට. නේද? මොකද කරන්න ඕනේ? කාටවත් දැන බැන ඉඳලා හරියන්නේ නැහැ. මේවා දැනගෙන ප්‍රතිකාවතක් ඇති කරගන්න ඕනේ. අපි අපි දෙන්න මෙහෙම යමු. ආවේ තුන් දෙනා මෙහෙම යමු. හරි? අපි හතර දෙනා මෙහෙම යමු. අපේ සමිතිය මෙහෙම යමු. හරිද? ඒතර ඔන්න ගමටම යනවා. ගමම මේ ප්‍රතිපත්තියේ ඉන්න ඕනේ. හරිද? ඒ විදිහට නේද? එක එක්කෙන අපේ පාසලේ අය නේද විදුහල්පතිතුමා කතා කරලා කියන ගුරු මණ්ඩලයට අපි මෙන්න මේ විදිහට ඉමු. හරි. අන්න එතකොට ටික ටික ටික ටික යටින් පෝෂණය වෙනකොට උඩ නිකම්ම හැදෙනවා. හරි. ඒකින්ද ධර්ම ඒත් එක්ක අපිට ලැබෙන ලොකු ලාභය තමයි අපි නිදහස් මිනිස් බවට පත් වෙනවා. ඒ නිදහස අපේ සමාධිය ඇති කරන්නේ කොහොමද? ප්‍රමෝදය ඇති වෙන හින්දා. එහෙනම් Taman ජීවත් වෙන තැන ඊතා නිදහසේ හැමෝම දිහා බලනකොට එකිනෙකාට එකිනෙකාට ඇති වෙන්නේ සතුටක් නම් අනිත් කෙනා දිහා බලනකොට නේද? අපේ හිත නිදහස් වෙනවා ඒ ඒ පැතිවලින්. යුතුයකම් ටික කරනකොට. ඒ නිදහසත් එක්ක මොකද වෙන්නේ? අපිට චිත්ත සමාධිය වැඩෙන්න හේතු වෙනවා. ඒකින්ද මේ සමාජයේ ඉන්න අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි මං තනියම ජීවත් වෙන කෙනෙක් මට ඕන ඕන හැටියට ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ මට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා, මට ගෙදර ප්‍රතිපත්තියක් තියෙනවා, මට සංස්කෘතියේ අනුව නේද ප්‍රතිපත්තියක් තියෙනවා. මට රට අනුව ප්‍රතිපත්තියක් තියෙනවා. එහෙනම් මම ඒ අනුව කටයුතු කරන්න දැඩි අදිස්ථානයකින් කටයුතු කරන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට නැවත වාරයක් ධර්මය නේද? ජාතිය රැක ගන්න පුළුවන් වෙයි. ජාතිය රැක ගන්නොත් ධර්මය රැකේ. ඒ දරන්නේ අපිට සමාධිය වැඩි. නේද? ඒත් එක්ක අපි මිහිඳු මහ රහතන් වහන්සේගේ කාලයේදී වගේ බොහෝ සිංහලයෝ නිලන්දක්. ඒකින්ද බොහෝ හොඳ පිරිස් ඕනෑ තරම් ඉන්නවා මං කියන්නේ මේ පිරිස එකමුතු වෙන්න ඕනේ කාලයයි. හරිද? හිතා යහපත් පිරිස් හැමතැනකම ඉන්න යහපත් පිරිස් දැන් එකමුතු වෙලා ඒ යහපත් ධර්මය මුදුන්මල් කඩක් වගේ තියාගෙන කටයුතු කරන්න ආරම්භ කරන්න ඕන කාලයයි. එහෙම වුණොත් අපිට යම් කටයුත්තක් નિවරදිව කරගෙන ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. ඉතින් හැමෝම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරන විශේෂයෙන් අද මේ සදැහැති පිරිස කිසිම විදියකින් තමන්ගේ නමක් ගමක් අවශ්‍යතාවයක් පුණ්‍ය අනුමෝදනාවක් මොකක්වත් නැහැ හිස්කොලයක් මට දීලා තියෙනවා මේ මේ තියෙන්නේ සදහවත් පිරිසක් විසින් ධර්ම ශ්‍රවණය කරන්න ලැබි කියලා. ඉතින් නමුත් අපි ඒ ආයුණයෙන් ප්‍රාර්ථනා කරනවා මේ හැමදෙනාම වෙනුවෙන් මිය පරලෝ ගියාව සියලු ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාම සුඛී සුපත් භාවයට පත් වේවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිරෝගී චිර ජීවනය ලැබේවා. හැමෝටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර වාරේ මේ සත්පුරුෂ පින්වසුත් ඒ වගේම පින්වත් හැමදෙනාමත් ධර්ම දේශනා කරපු මමත් අපි හැමදෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු අපිට මේ සේවය බොහෝ කාලයක් සිදු කරගෙන යන්න අපිට අවස්ථාව ලබා දුන් අපේ ගෞරවනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තරමක් අසනීප ස්වභාවයෙන් පසු වෙන්නේ අපි බණ අහපු වාරයක් වාරයක් ගානේ පිළිපදින වාරයක් වාරයක් ගානේ බණ කියන වාරයක් වාරයක් ගානේ අපතුල දැනතුන් වන්නා ඔසියලුම පුණ්‍ය ශක්තිය ඒ උතුමන් වහන්සේට අනුමෝදන් වේවා මේ සියලු පුණ්‍ය ශක්තිය හේතුවෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ඉක්මන් සුවපත් භාවයකට පත් වෙලා තව බොහෝ කාලයක් මේ ශාසනික කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති